අපේ කර්මය සැබයි සැකසී ඒ කර්මය ප්‍රතිඵලයෙන් මම ඔබවහන්සේ ඉදිරියේ වැඩ සිටිනවා. දැන් ඔබවහන්සේගේ මාර්ගය පිළිබඳව ඕනම ප්‍රශ්නයක් මගෙන් විමසන්න පුළුවන්. මේ කාලේ ඔබවහන්සේගේ. මම ස්වාමීන් වහන්සේ දැන් මම මෙතන විවේකයෙන් ඉන්නා ඒ විවේකයේ කිව්වට හිතේ විවේකයේ කියන එක තමයි මුල් කරගන්න ඕනේ. කොච්චර අපි කරුලෑල්ලක ලියලා ප්‍රාථමික පීනුම් පාඨමාලාව මධ්‍යම පීනුම් පාඨමාලාව උසස් පීනුම් පාඨමාලාව මූදු තරණය කිරීමේ පාඨමාලාව ජීවිතාරක්ෂක ලයිෆ් ගාඩ් බ්‍රෝන්ස් කියලා එංගලන්ත කෝස් එක වෙනකම් අපි පාඩම් කරලා විභාග ලිව්වට වැඩක් නැහැ බැරි වෙලාවත් කකුල ලිස්සලා ස්විමින් pool එකට වැටුණා තේ මිනිස්සු කෑ ගන්නවලු බේර ගන්න කියලා. ඒ වගේ තමයි මේ මාර්ගය කියන එක කොච්චර දැනගත්තා ස්වාමීන් වහන්සේ පුරුදු කරේ නැත්තම් එයා නිවෙන්නේ නැහැ. මේ වංශල මේ විහාරස්ථානේ දිහා බලනකොට මම වාසය කරපු මගේ ජීවිතේ වැඩිපුරම කාලයක් හිටපු හිමාලයට වඩා ලස්සනයි. ඒ තරම් උදකලාවයි. මේ නාම රූප වලින් එක වතාවට වඩා rahat වෙන්න බැරි නිසා ඒක කරන්න බෑ නැත්නම් 10 වතාවක් වුණත් rahat වෙන්න පුළුවන්. වහන්සේ සංසාරේ පාරමී පුරාගෙන විශාල ප්‍රශ්න රාශියකට මැදි වෙලා ඉන්නේ මේ ඔක්කොම ප්‍රශ්න. ගොඩනැගිලි නෙමෙයි ප්‍රශ්න. ඒවට හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපකාරම් පූර්ණ කිරීමම තමයි ඔබ වහන්සේගේ රාත්‍රෝධිය. ප්‍රශ්න නැති තැනක් ලෝකේ කොහෙවත් නැහැ. එක මුනිවරේ සිටියලු කිසිම ප්‍රශ්නයක් නැති තැනක මම ටික කාලයක් විවේක ගන්නවා කියලා ගුරුවරයාගෙන් අවසර අරගෙන සෑම හිමාලය යමතනම ඇවිද්දලා යමතනම ප්‍රශ්නලු. පටවි ධානය වඩනවලු එතන ප්‍රශ්න ඉරිදී වඩනවලු එතන ප්‍රශ්න. පස්සේ බාබාජී ඉන්න තැනට ගියාම එතන ප්‍රශ්න. තවත් ඈතකට ගිහින් කිසිම ප්‍රශ්නයක් නැති තැනක හිටියලු. කාලයකට පස්සේ යකි ගුරුවරයා පණිවිඩයක් ඇවලා ගෙන්නලා ඇව්වලු. එතන දැන් ප්‍රශ්නයක් මොකවත් නෑ නේද? දැන් විවේකද? නෑ ස්වාමීනි ප්‍රශ්නයක් මොකවත් නෑ ඉඳලා කල්මැලි උදකලාව වැඩි නිසා තරි තේටි මොකවත්ම නැහැ. ඉතින් එතකොට දැන් ඒක ප්‍රශ්නයක් ලෝයාට. ඒ මොන ප්‍රශ්නයක් නැහැ කියන එකත් කාලයක් යනකොට ප්‍රශ්නයක් එනවලු. මේ සිත හේමලු පුදුජන සිත. එයාට මොනවාරි හැලීම මොනවාරි ගැටීම මොනවාරි නාම රූප ගණ දෙනුවක් යට නිතරම අවශ්‍යයි. මොනවද ඒක අපි අඳින්න හදනවලු. කවදාවත් විඳ වෙන්නේ නැල්ලු. මොනවා වින්දත් එකකින් තෘප්තිමත් වෙන්නේ නැල්ලු. මෙන්න මේක හඳුනා ගන්න පුළුවන් අවස්ථාව අනන්තයි අප්‍රමාණයි නාම රූප වැඩි මිනිස්සු වැඩි තැන්වල ඇත්තටම මම ලංකාවට ඇවිල්ලා ඒ ස්වාමින්වහන්සේලාගේ ජීවිත ගැන බලනකොට අපිට සමහර ධානය වඩන්න මාස 3ක් විතර යනවා හැබැයි දවසෙන් වඩන්න පුළුවන් පන්සලේ ඒ තරම් අත්දැකීම් ලබන්න ඒ අවබෝධ ලබන්න පරිසරය තියෙනවා. උන්වහන්සේලක ප්‍රඥාන් දකින්නේ. දකින්නේ අන්න එතනයි කෙලෙසේ තියෙන්නේ. ස්ත්‍රියක් දකින්නකොට අනේ රාගය විසන මෙතන නම් ඉන්න බෑ මේ ධානුකොඩේ කොඟ රාත් වෙන්නේ. ඒකනේ අපේ සංකල්පය. ඒ ස්ත්‍රිය කියන ඒ దేవතාවියලු කලිසමක් කමිසයක් ඇඳගෙන මගේ ඉස්සරහට ඇවිල්ලා අනේ සායනංශ ඔබ වහන්සේට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා එයා අපි අපිට හඳුන්වලා දීලා යනවලු. මාව එයා හඳුන්වලා දෙනවා මම කවුද කියලා හඳුන්වලා දෙනවා මගේ කෙලෙස් ඔක්කොම මට දැනගන්න අවස්ථාව උදේල රාය වෙනකන් ලැබෙනවා උත්තරීතර අවස්ථාවක් මම උදේල රාය වෙනකන් මාව මං හඳුනා ගන්නවා මාව මං තේරුම් ගන්නවා කියන එක මං තේරුම් ගන්නෑ මේ මිනිසුත් එක්ක මෙතන බත් කාලා ඉන්න බෑ කියලා එකක් මං තේරුම් ගන්නවා එතනලු මට වැරදෙන්නේ මට කර්මයේ තියෙන්නේ විඳවන්න නම් මූද මැද බෝට්ටුව පිටියට ඒ කර්ම එනවා රැලි වලින් ඇරියනවා හොඳම දේ ඉන්න තැනම ඒ කර්මයට ගෙවිලා යන්න හරින්න ඒ ප්‍රශ්න විසඳලා යන්න ඒ එකක්වත් අපේ නෙමෙයි මොකද අපි ප්‍රශ්න අපේ කරගන්නේ ගෙනල්ලා දෙන දාහනේ වළංගන්න බෑ කියලා හිතනවා මට එහෙම හොඳ නැහැ මිනිස්සු ගෙනල්ලා නෑ මම පින්ඳ පාතන අර ගෙනල්ලා දෙන එක මුල ගේ ළඟට ගිල්ලා ගන්න. පුදුම වෙලේ ගෙනල්ලා දෙනකොට පරිප්පු වෙන අයලු ඒ පරිප්පුත් මිදුලට ගිල්ලා ගන්නකොට වෙන අයලු. මමනේ හදාගෙන මම හිතනවා මේ පින්දපාතේ මං ගියේ ප්‍රශ්නේ නැහැ. හැබැයි ගෙනාවෙත් ඒකමලු. අර මෙතන එක නමක්ලු අතන එක නමක්ලු. ලෝකේ අපි මුලා වෙච්ච අවස්ථාවට වඩා අපි විසින් හදාගත්ත මුලාවලු අනන්ත. ඒවා නිවැරදිව දකින්න මේ මිනිසත් භවයේ ගොඩාක් වටිනවා අපට. භාගයට අඳින කට්ටිය භාගයට ඇඳපුවා දෙන්න සම්පූර්ණ අඳින කට්ටිය සම්පූර්ණ ඇඳපුවා දෙන්න දන් දෙන කට්ටිය දන් දීපුවා දෙන්න නොදෙන කට්ටිය නොදීපුවා දෙන්න ಗುಣ කියලා ප්‍රශංසා කළ වඳින කට්ටිය වැඳපුවා දෙන්න බැන බැන වඳින්න තු යන කට්ටිය එහෙම බැන බැන ගියා දෙන්න ඉන්න කට්ටිය හිටියාදෙන් යන කට්ටිය ගියාදෙන් තියෙන දේවල් තිබිච්චාදෙන් නැති දේවල් නැති වෙච්චාදෙන් හම්බෙනවා නම් හම්බෙච්චාවෙන් ගෙනියනවා නම් ගෙනිච්චාවේ එතනින් යාට කියන්නකෝ ස්වාමීන් වහන්සේ මෙතන අපට ප්‍රශ්නයක් තියෙනවද කියලා නෙවෙයි නෑනේ. ඔන්න ඔය ටික හදාගන්න බැරි නිසා ප්‍රශ්න. ආ ගෙනියලා දෙකන් තමයි. ආ මේක ගෙනියලා නම් මාර වැඩේ නේ. ආ. තියෙන එක තියෙන බව දැනගන්නවලු ගෙනිච්ච එක ගෙනිච්ච කියලා දැනගන්නවලු. ඒකත් නගේ නෙමෙයි මේකත් නගේ. තියෙන එක පරිභෝජනය කරනවා නැති එකක් අත්තලා නිකයි නැති නෑනේ. ඔච්චරල හදන්න තියෙන්නේ. නිවන් දකින්න වෙන මොකවත් හදන්නේ නෑ. නිවන සරල වැඩි නිසා අපට තේරෙන්නේ නෑ. සරල වැඩි නිසා තේරෙන්නේ නිවෙන්න මොනවද කරන්න ඕනේ? නිවෙන දේ කරන්න ඕනේ. ඒක උදේින්දලා මම කරලා තියෙන ඇවිලන දෙයක් නේ. ගැටි ගැටි දායකයන්ගේ ප්‍රශ්න අරක කරන්න බෑ මේක අවිවේකයි වෙලාවක් නැහැනේ කොයි වෙලත් මිනිස් වෙනවනේ මම මේ ඇවිලෙනකොට කරලා තින්නේ හැබැයි මම ඇයිදන්නේ මේ ගස් මෙහෙම තියෙනවා මාර වැඩිද මන් පිපිලා අඹ ගිටිත් ඇවිල්ලානේ දැන් මම මගෙත් එක්ක උදින්දලා රැය වෙනකන් කතා කරනවලු දකින්න හැම නාම රූපයත් එක්ක මම කතා කරන මට ප්‍රශ්නයක් නෙමෙයිලු. අර අහිංසක අම්මා බත් දෙන අම්මා ඇවිල්ලා වචන 10යිලු කතා කරන වෙවුලන මුන් එක්ක මට නිවන් දකින්න බෑ මුන් එක්ක කරදරයි. බැරි වෙලාවත් මං කතා කරපු ටික ඒ සංස්කාර ටික වීඩියෝ කරලා පෙන්වනවා ඔබ වහන්සේ බලන්න පැය 18ක් කතා කරලානේ. හැබැයි අර විනාඩි දෙක වරොත්තු දුන්නේ නැල්ලු පැය 18 වරොත්තු දුන්නා. ඒ මමනේ කතා කරලා තින්නේ. එන්න මට ප්‍රශ්නයක් නෙමෙයිලු මේක අර අරයනේ. ලෝකේ කවුරුත් අපේ නිවනට අපේ රාත්බෝධියට කරදර කරන්නේ අපේ රාත්බෝධියට කරදර කරලා තියෙන අපි මිනිස්සු අපිව අවිවේක කළේ නෑ අවිවේකේ හදාගත්තේ අපි අපි අපේ අවිවේකේ අපි හදාගත්ත අපේ විවේකයත් අපිමයි හදාගන්නේ දුර්වලකම් අඩුපාඩු හැදෙන්න හැදෙන්න මගේ චරිතය විනයානුකූල වෙන්න වෙන්න ඒ ඔක්කොම හැදෙනවා. අපට තියෙන උත්තර හතරයිනේ. ඔව් නෑ. එමයි මේමයි. මේ හතර දැනගත්තාම සිංහල මොකුත් ඕනේ නෑ. එමයි. හොඳමයි. ඔව් නෑ. මුළු ජීවිත කාලම අවුරුදු 20ක් ජීවත් වෙනවා වචන හතරකින්. 10 කෙනෙකුට ගැටුමුත් නෑ, 10 කෙනෙකුගෙන් කම්ප්ලේන්ුත් නෑ, කවුරුත් විවේචනය කරන කතා කරන්න එපා. අපි හඳ දාන ගේන්නද? හොඳමයි. අන්න අඩදාන කියන්නේ එහෙමයි. ඔබ වහන්සේ වඩිනවද? ඔව්. ඔබ වහන්සේ වැඩින්නේ නැද්ද? නෑ. මිනිස්සුන්ට අවුරුදු 500ක් හිටියත් අපි කවුද කියලා අඳුන ගන්න බැරිලු. ඉතින් වචන අතරින් කොහොමද අඳුනගන්නේ? එහෙනම් කවදාවත් අපිට ගැටෙන්නේ නැත් නෑලු. අපි එතන වාඩි වෙලා බුලත් කොටලා කතා කරන බය ගන්නවා. අන්න එතරම්ලු ඒගොල්ලෝ අපි හඳුරගන්නේ. අපේ චරිතය හඳුරගන්නේ. අපේ දුර්වලකම් හඳුරගන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිත් එක්ක ගැටෙන්නේ. ගස්ගල් ඕන තරම් තියෙනවා මිනිස්සු කරදර නම් කපලා දානවා. හැබැයි කවදා ගස්ට විරුද්ධ මිනිස්සු රණ්ඩු කරන්නේ නැහැ. පොලිසිය නැයි ගා හඳුනාගත්තේ නැහැ. හැබැයි ගාට වඩා ප්‍රයෝජනවත්ද පන්සලේ හාමුදුරුවෝ හැබැයි පන්සලේ හාමුදුරුවෝ පන්නනවලු. අඳුනගෙනනේ. අඩුපාඩු වන්න. ඒ අඩුපාඩු වලට එක තමයි ඒක ගැටෙන්නේ. අපේ අඩුපාඩු අප විසින් අප විතරයි දැනගන්න ඕනේ. අනිත් අය දැනගන්න අවශ්‍ය නැහැ. ඒක අපි නිවැරදි කළාද නැද්ද කියන එකත් අපි විතරම දැනගන්න ඕනේ. ඒක දැනගන්න අවශ්‍යත් නැහැ. මේක විනය සම්බන්ධ ප්‍රශ්නේ. මම අදිශීලයක් පෙන්වන්න අවශ්‍යත් නැහැ. මගේ දුස්සීලකම ප්‍රසිද්ධ කරන්න අවශ්‍යත් නැහැ. ඒ දෙක දැනගත්තාම යා ගොඩාක් සිල්වත් ස්වාමීන් වහන්සේ නම. නිවන් දැකීම මාඳුරන්ට කාට ටිකක් ලැබෙයිද දන්නේ නැහැ. හොඳයි සාමාන්‍ය රාජ්‍යමතුන් වහන්සේලා ගිහිල්ලා සකස් කරන්න ස්වාමීන් වහන්සේටත් එක්ක උන්වහන්සේ වැඩි හිටි ස්වාමීන් වහන්සේ. අපේ කවුරු දෙන්නේ කියලා නේද? අනිත් දෙනා මනමාලි මේ ලෝකේ සංවරම දියනියලු. අලුත් දෙනා මනමාලි මේ ලෝකේ සංවරම දියනියලු. අලුත් දෙනා මනමාලිනේ ස්විච් එක දානකොටත් අම්මේ ලයිට් එක දාන්නද පුතේ කරුණේ දාන්නකෝ අම්මේ ටීවී පොඩ්ඩක් දාන්නද? ආරිකිතේ කියලා. ඉතින් හැමදේම අහනවලු. කෑම කන්න බයෙන් ඉන්නේ. පුතේ කෑවෙනද නෑ අම්මේ පස්සේ කන්න. අන්තිමට කළු කන්නේ. මාස 6ක් ගිහලා බලනකොට අම්මා බිම වාඩි වෙලා ඉන්නවලු. මෙයා පුටුවේ කකුල් ඔල් ඔල් රිමෝට් එකකින් ටීවී බලනවලු. පරණ මනමාලි. අපේ ජීවිතයත් ඒමලු. මානකමට අපි ඇතුල් වෙනකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානයේ පොඩි අඳ නිබ්බාන කියන්නකෝ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන මේ සත්‍චිකරණත්තාය හිමන් ආසාවන් දෙත්වා කියලා ඉල්ල ගන්නවා සියලු. මොකටද මේ සියලු දුක්වල නිදහස් වෙන්න? ආ එතකොට බැඳගෙන උක්කුට්ටෙන් ඉඳගෙන ලාටවකම කියනවා. ලොකු සංඥාංශ එනකොටත් නැගිටිනවා යනකොටත් නැගිටිනවා උදේට වඳිනවා අවසට වඳිනවා ටික දවසක් ගිහලා ලොකු සංඥාංශ එනකොට පුටුවේ වැඩ. තුන්වන්සේ නැගිටින්න වැඩක්නේ. ඊට පස්සේ ලොකු සංඥාංශ ඉන්නකොටම ඇවිල්ලා වාඩි වෙනවා. වාඩිලා උන්වන්සේ වැඩ. පස්සේ පස්සේ බලනකොට මේ මොනවාද විශේෂ අවස්ථාවක වඳිනවා. පොඩි කොයර වඳිනව නැත්තම් වඳින්නේ නැහැ. ඊට පස්සේ අවුරුද්දට එක සැරයක් අලුත් අවුරුද්දේ දවසේ විතරක් වඳිනවලු. ඊට පස්සේ ඒ වඳින්නෙත් නැල්ලු. පරණ මනමාලි අන්න මේ මානසිකත්වය දෙනවා. උදේ පාන්දර නැගිට්ටකම තුනුරුවන් වැඳලා මම මගේ මාන ජීවිතයේ අද අලුතෙන් පටන් ගන්නවා. ඊයේ පොඩි පොඩි අඩුපාඩු නැහැ. ඒ අඩුපාඩු තඩාගෙන අලුතෙන් පටන් ගන්නවා. අද ඉඳලා අලුතෙන්. ඒම මානකම අලුතෙන් දකින්නකොට අර යටහත්පාත්කම, නියතමානිකම, ඒ කීකරුකම නිකම් අපි තුල පොඩ පොඩ දිනු වෙනවා. මානකම හැමදාම අලුතෙන් දකින්න ඕනේ. ඊයේත් නම අපේ ශිෂ්‍ය සහෝදර ස්වාමීන් වහන්සේලා මොටම මම කතා කරේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම කිව්වා කවුරුත් මට එසේම වේවා කිව්වේ නෑ මම කල්පනා කරා ඔක්කොම rahat වෙලාද කියලා ඇයි මේක කියන්නේ නැත්තේ පස්සේ මට හිතුණා ඒකට අනුශාසනාවක් කරන්න කියලා මම කතා කරලා කිව්වේ පෘථිවිය පොතනින් පටන් ගත්තද සූර්යා වටා රවුම ගිහිල්ලා කොතනින්ද මේ රවුම හැදෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. කැලන්ඩර් අපි හදාගත්ත එකක් නේ. ඒකට අනුවනේ මේ අවුරුදු කියන්නේ. අපේ මානකම අපිට හැමදාම ඉරහුදා වෙනකොට අලුතෙන් දකින්න පුළුවන් නම් හැමදාම සුබ අලුත් අවුරුද්දක් තමයි. හැමදාම අලුත් වික්ෂුවක්. උදේ නැගිට්ටම සාමි භාග්‍යතුන්සට වැඳ එයාගේ දිනචරියාව පටන් ගන්නවා. අලුත්. ඊයේ අඩුපාඩු හද නැහැ. එයා අනිවාර්යෙන් දන්නවා අද අඩුපාඩු හිට නැහැ. අද මොනවා එකක් ඩෙන්ටිෆයි වුණොත් දැනගත්ත ඒක අනිවාර්යෙන් හදා ගන්නවා එටට නෑ. දවස ගානේ අනිවාර්යයට ලං වෙනවා. හැමදාම සුබලුත් අවුරුන. උදේ නැගිට්ටාම අනේ මට අදත් දවසක් හම්බුණානේ කියලා එයා අද හිපුදුනා කියලා හිතනවා. එයා අලුතෙන් එයාගේ චරිතය දකිනවා. අද අලුතෙන් නාම රූප දකිනවා. ආ ලස්සනට තියෙනවනේ ඊයේ සංගාවස. නමුත් අද වෙනසක් දකින්නවා එයා. හැමදේම අලුතෙන් දකිනවා. ඊයේ තාප උපාසක අද නම් ආ උපාසක මාත්‍ය දැන් දකින්නවා වාගේ දකින්නවා. එයාට හැමදාම සුබ උපන්දිනයක් ඇයි හැමදාම එයා ඉපදෙනවා හැමදාම සුබ අලුත් අවුරුද්දක් ලයි හැමදාම පළවෙනිද එයාට මේක තමයි සමණයන් වහන්සේලාගේ ආර්යවරුන්ගේ සුබ අලුත් අවුරුද්දයි සුබ උපන්දිනයයි එයා එයාගේ ජීවිතේ හැමදාම අලුතෙන් දකිනවා ඒ ඉඳ හැමදාම එයාට සුබ උපන්දිනයක් එයා ගනුදෙනු කරන නාම රූප මේ ගස්ගල් මේ පරිසරයේ රක්ෂිතයේ ආවාසයේ චෛත්‍ය වේර හැමදේම අලුතෙන් දකිනවා මේ පෘථිවියේ තියෙන හැම නාම රූපයක්ම අලුතෙන් දකින නිසා හැමදාම යාට සුබ අලුත් අවුරුද්දක්. ඒක දකින්න නැති නිසා එයා මාස 12 පෙරම්පුරාගෙන ඉන්න ඔලු කැවුම් ගන්න ජනවාරි පළවෙනිදා වෙනකම්. මේක දකින්න පුළුවන් එයා හැමදාම කොණ්ඩ කැවුම් කනවා. ඇයි එයාට හැමදාම අවුරුදු? හැමදාම අවුරුදු. මම තනවා එන්නේ ගන්න හොඳ බිලුවක් වගේ තමයි මට දැනෙන්නේ. දිගුවක් විදියට දැනෙන්නේ. උදේ දිනයක් විශේෂ කරගන්න එපයි කියන එක ඔය කතාවම තමයි ඊයන්ට ජීවිතය කියන්නේ. නිවැරදි. ඔබ වහන්සේ යමක් ශ්‍රවණය කළාද ඒ ශ්‍රවණය කරපු දේ ධාරණය කළාද ඒ ධාරණය කරපු දේ පුරුදු කළාද එසේනම් මාගේ ප්‍රකාශයත් ඔබ වහන්සේගේ ප්‍රකාශයත් වචන වෙනස් විය හැකිය අදහස එකයි බුදුහාමුදුරුවෝ එක්මයි කියන්නේ. ලෝකේ හැමෝම එකයි කියන්නේ. හැබැයි අපේ අවබෝධයේ ප්‍රත්‍යක්ෂයට අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන් වචන වෙනස් අදහස් වෙනස්. නමුත් අර කාරණේ එකයි. කාරණාවක් එහෙම එකම මොහොතේ එහෙම ලෝකයේ එදී අහිමින්දිය නේද? හැමතැනම ඒක එනවා. මම මේ කතා කරන ටිකම ලෝකේ කොතනක තැනක තවත් ඒ විදිහට මේක ප්‍රකාශ වෙනවා. ඒ තරංගවල ස්වභාවය. ගොඩාක් ලෝකේ මිනිස්සු මාව හොයනවා. ඇත්තටම මම ඇංගිලා නෑ. ඒ අය හම්බ වෙන්න මට කුසල් නෑ කියලා මම හිතන්නේ. එක මෑනියෝ කෙනෙක් විතරම ඊමේල් කර කර මට එකම එක ආසාවයි බලාපොරොත්තුවයි තියෙන්නේ ජීවිතේ මගේ අවසාන උස්ම යන්න කලින් නිවන් දැකීම ස්වාමීන් වහන්සේ මට දැසින් දැක ගන්න ඕනේ මට ඒ අවස්ථාව දෙන්න කියලා. ඊමෙල් 13ක් විතර ආවට පස්සේ පව් කියලා මම හොයාගෙන වැඩියයි මෑණියෝ. ඒ මෑණියන්ගේ ඊමේල් වල ලියපු චරිතයත් එක්ක දැක ගම මම අඳුනගත්තා මේ තමයි මෑණි ටීචර් කෙනෙක්. මම හාමුදුරුවෝ කට්ටු කරා. එතකොට ඒ මෑණි දොර පොඩ හිටියේ. ඇරලා බැලුවා ආහඳුර. මොකද ආහඳුර? මොකද ලොකු ගමනක් වැඩලා ඉන්නේ. හරි මාන්සි. ඉතුරු වෙච්ච කෑම ටිකක් තියෙනවද කිව්වම හරියට දුක දැනුණා. වික්ෂුවක් සාමාන්‍යයෙන් රාජ මජ්ජම්නේ ගන්න රජ පොජින් මෙච්චර අර යාචකෙක්ගේ මට්ටමට බගාපත් වෙන්න එනම් හරි අහිංසක ආන්දුනා පෙන්නති. ස්වාමීන් වහන්සේ දායව මාරේ බැංකුවේද ගෙවල් වල උණු බල උදේ උයපුවා ටිකක් තියෙනවා දෙන්නද කියලා. මම දෙන්න. කමයි. එහෙනම් වඩින්න කියලා දොර හැරලා ඇතුළට ටක් ගාලා ගියා කුස්සියෙන් එක ගන්න. ඉස්සර හොඳ ගස් දෙකක් තුනක් තිබුණා මම ඒ ගායටපත් කරලා බිම වාඩි වුණා. යා සුදුරු ඉදි කැල්ල කරගෙන යලා බලනකොට මම ගේ ඇතුළට ඇවිල්ලා නැහැ. අනේ උපවාසයේ බිම වාඩි වුණා මම මෙතන හොඳයි. සංසාරේ ගොඩාක් බිමමයි තියෙන්නේ අට උරුයි කියලා. අයින දාන්නේ ගේන්නම් කියලා. පරිප්පු ටික කලා කෑල්ල බත් ටික ගෙනල්ලා මට දුන්නා. ඉඳනකොට පරිප්පු ටික බිම වැදුනා. මට අකලේ කතාවක් දාපත්තා. තියෙන්නේ තොච්චරනේ කියලා. ඉතින් වළඳලා ඔක්කොම ඉවරලා අතත් ඒකට පස්සේ මගෙන් අහුවා ඔබ වහන්සේ කොහේ ඉඳලා දෙන්නේ වඩින්නේ? මම ඒක හොයන්න උත්සාහ කළා. ඒකේ ආරම්භය හොයන්න බැරි නිසා මානසික නිසා මම ඒක අත්හැරියා. දැන් ඔබ වහන්සේ කොහෙටද යන්නේ? යන තැන ස්ථිරම දන්නේ නැහැ. දැනගත්තොත් ඒක යන තැනක් නෙමෙයි, ඒක වැරදි තැනක්. යන තැනම හරියටම දන්නේ නැහැ මම. උන්වහන්සේ කවුද? ඒක මෑණියෝ හොයන නිවන් දකි මාඳුරෝ මන් තමයි කියලා. එහෙම කලන්ත දාලා වැටුණා අතේ කෝප්පෙත් එක්කම. අසිත ගෑනු කෙනෙක් මට අල්ලන්නත් බැහැ. පස්සේ මම එතන හිටපු කෙනෙකුට කිව්වා වතුර ටිකක් ගහලා යා කෝද්දර ඉතුරු බත් ටික දෙන්න කියලා. පස්සේ ඇහැරුණ ගමන් මම ගෝල් කොහාම්බරෝ කියලා. උන්වහන්සේ වැඩියා කියලා. පස්සේ බලනකොට අවශ්‍ය ඊමේල් එකක් එනවා. අවුරුදු 3ක් විතර ස්වාමීන් වහන්සේ හෙව්වා. අම්බ වුණේ නැහැ. අම්බෙනකොට සී නැතුව ගියා. දැක ගන්න බැරි වුණා තව අවස්ථාවක් දෙන්න බැරිද කියලා. එච්චර තමයිලු ලැබීම. ලෝකේ ඒක ඒක ඒක ධර්මතාවයක්. මාව හම්බෙන්න එයාට කුසලුත් නැහැ. ඒ අවස්ථාව දෙන්න මට කුසලුත් නැහැ. ඒක කොච්චර කිව්වත් එයා පිළිගන්නේ නැහැ. එයා ඊමේල් දඩා එයා උත්සාහ කරනවා ආම්ද්‍රු අම්බ වෙන්න එන්නේ අපිට අනුකම්පා කරන්නේ නැහැ. එහෙම හිතනවා. නමුත් ඒ කර්මේ නැහැ. ඒක යට තේරුම් කරන්න මම ගිහිල්ලා ඉදිරිපත් වෙලා ඒ අවස්ථාව දුන්නා එතකොටලු යාට තේරුනේ ඒ ඒ කර්මයේ සැකසিলা නේ පින නෑ එහෙනම් ඇත්තටම හම්බ වුණා ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ මම කැලෑවල් වල රක්ෂිත වල ඉන්නකොට මගේ ළඟටම මිනිස්සු උඩට නැගගෙන අති දාගෙන ඇවිල්ලා ෆෝන් එක කරන් මුන් කළා මේ බණ කියන ආම්දුර අඳුරනවාද කියලා මගෙන් මාලා තිනවා මමත් උන්වහන්සේව තමයි හොයන්නේ කියලා කිව්වම එයා බැලලා යනවා. එහෙම හැවිල්ලත් මම අඳුර ගන්න බෑ. ඒගොල්ලෝ නිවන් දකින් හාඳුරු මහා ලොකු දෙකක් හිතනවා. රස්වලල්ල දාගෙන ඇවිදිනකොට නෙළුම් මල්ලේ උන්වහන්සේට දෙවිවරු උඩින් මේ මුතු කුඩල්ලා එහෙම එකක් හිතනවා. මම සාමාන්‍යයෙන් ගන්නෙ. මිනිස්සුන් ඉඳුල් කාලම කිරිකෝම් ගායට සැහෙන කාලයක් හිටියම වැවෙන් වතුර බීලා. මම සාමාන්‍ය කෙනෙක්. මිනිස්සු එහෙම සාමාන්‍ය විදිහට හිතන්නේ අර ඕනට වඩා අර සද්ධර්ම රත්නාවලිය වගේ මිනිස්සු විශාල ಗುಣධර්මයකින් ඒක හිතනවා. ඒක හිතන නිසා ඒගොල්ලන්ට මාව පේන්නේ ඒගොල්ලෝ හිතන දේ පේන්නේ නැහැ. එහෙම එකක් නැන්නේ. මම සාමාන්‍ය අපි විවේකයෙන් වැඩ සිටින්න ආශ්‍රමයක් වගේ ඉදි කරනවා. ගැටල විරෝධකම් ගොඩාක් එකට පැමිණියා. නමුත් අපි ඒකට කම්පා වුණේ නැහැ. හේතුව ඒක අපි වෙනුවෙන් නෙමෙයි හදන්නේ. එය එසේ සිදුවිය යුතු නම් එය එසේ සිදුවේ. එය එසේ සිදු නොවිය යුතු නම් එය එසේ සිදු නොවේ. ඒ දෙකම විශ්ව ධර්මතාවයක්. අපි ගැටෙන්න අවශ්‍යත් නැහැ. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න අවශ්‍යත් නැහැ කියලා මම ඒක මනසින් අත්හැරියා. අපේ ආන්දරම් වහන්සේට තමයි ඒක ලිඛිතව තියෙන්නේ. මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ. මගේ නමේ මම මුකුත් තියාගන්නේ නැහැ ඒක ලෝකෙට අත්හැරීම දේශනා කරමු මගේ වත්කමක් තිබුණත් ඒක මම කියන ධර්මයට ලොකු කැලලක්. මටම දැනෙනවා මම වංචාකාරයෙක් කියලා. ඒ නිසා මම කිසිම දෙයක් තියාගත්තේ නැහැ. කොහොම හරි විශ්වයෙන් තීරණය කරලා තියෙනවා ඒක එය එසේ සිදු විය යුතුයි කියලා. ඒ නිසා කොළඹ අමාත්‍යාංශයෙන් ඒක අනුමත කරලා. පස්සේ දන්නේ ලේකම්ලා ඔක්කොම අපේ බණහනවල. නම දැක්ක ගමන් අනේ නිවන් දැකීම දෙන මේක ගැන අහන්න දෙයක් නැහැ කියන තීරණයට ඇවිල්ලා. අමාත්‍යාංශයෙන් ඒක නීතියානුකූල කරලා අපි එතනට වැඩියාම ඔබ වහන්සේට පණිවිඩයක් එවනවා. වහන්සේ පින්ඩපාතේ වළඳලා විවේක වුණාම වහන්සේ වැඩලා අපිත් එක්ක දාම් කර්ම සාකච්ඡා කරන්න කමටහන් වඩන්න වහන්සේගේ තාත්තෝදී වෙනකම් මා මේ ලෝකේ මේ නාම රූප වලින් කුමක් අවබෝධ කරගත්තද කුමක් තේරුම් ගත්තද ගුරු මුස්තියකින් තොරව මම සියලු දේ වහන්සේට කියලා දෙන්න තේරුම් කරලා දෙන්න මට පුළුවන් විදිහට මම උත්සාහ කරනවා රාත්‍රීමේ වගකීම ඔබ වහන්සේගේ. ඒකේ සාතිකේ මට දෙන්න බෑ. මේ මේ බැඳීම් මං හදන්නෙම නෑ. මේ මේ බැඳීම් මං හදන්නෙම නෑ කියලා කිව්වොත් මට කවදාවත් රාත් කරන්න බෑ. ඔබ වහන්සේ දක්ෂ වෙන්න ඕනේ ඉපදෙන්න නැතුව ඉන්න. ඔබ වහන්සේ දකින්න මේ රූපෝලි නිවෙන්න ඔබ වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. ඇයෙන හැම શબ્දයෙන්ම නිවෙන්න ඔබ වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. මේ පෘථිවිය මත ජීවත් වෙන ඇසිරෙන හැම හිරියවකින්ම නිවෙන්න වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. එය එසේ දක්ෂ වෙන්නේ කෙසේද? මගේ ජීවිතේ මම දක්ෂ වුණේ කොහොමද කියන එක මම මගේ අත්දැකීමත් එක්ක මේ ධර්මතාවය මට කියලා උදව් කරන්න පුළුවන්. වැඩි දවසක් යන්න කලින් අපි මේට වඩිනවා. මේ ස්ථීර ස්ථානයේ නමුත් මේක අපේ විවේක ආශ්‍රමයක් මම විවේකයේ පිහිට මෙතනට වඩිනවා. එතකොට ඔබ වහන්සේගේ අවස්ථාව අපි සකසනවා ඕනම වෙලාවක. මේ ස්ථානය හත්කරලා යන්නවත් විවේක තනක් සොයා යන්නවත් අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ මේ නාම රූපම යම තැනම තියෙනවා. ස්වාමීන් වහන්සේ මුලින් කිව්වා වගේ කර්මයට මුහුණ දෙන්න තියෙන තැන කියන එක අවස්ථානුකූලව මනසටම අනුමුණු වෙලා තියෙනවා. ඒක සත්‍යයක් කියලා දැනලා තියෙනවා අර අපි හිතනවා මෙතන අර දයාවති නන්දාවති එක නම් මේ අංශල කරන්දන්ද හරි කටකාර ගෑනු දෙන්නේ කියලා හිතලා යනවලු මැඩලින් නෝනයි සොමි නෝනයි ඉන්නවලු අර තැනේ නම් දෙක වෙනස්ලු අර ප්‍රශ්න ටිකේ ඒ මම එනවලු මෙතන විමල විමලසේනකින් වැඩ කරන්න බෑ අතන තැනක ජයකොඩි කියලා මිනිස්සෙක් අර චරිතෙමලු එහෙනම් අපට වෙන්න තියෙන දේ වළක්වන්නත් බෑ නොවෙන්න තියෙන දේ කරවන්නත් බෑ ඒක එහෙම තමයිලු අර පිළිගන්න මානසිකත්වේ නැණි මට ඒකළු හදා ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒක ඕනම එකක් පිළිගන්න මානසිකත්වය හදන එක පිළිගන්න පුළුවන් නම් යට ඉන්න තැන නිවෙන්න පුළුවන් වෙන මොනවද මගේ කන ගන්න ඕනේ ආන්දේ මොන ගැහිම සියල්ල වෙනගන්න පුළුවන් සන්තෝසයි. ඒ සැනසෙච්ච මානසිකත්වයට මම ගොඩාක් අරු කරනවා. ඒ නිවීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දේශනාවල් කියනවා ලෝකයේ නිස්සබ්දයි නෝ විතරයි කලබල කියන්නේ. මගේ කලබලේ තමයි මට හෙන්නේ. ලෝකේ කලබලයක් මට එන්නේ. ලෝකය හරි සුන්දරයි. දැන් අපි කියනවා Samsung ෆෝන් එක පුදුම බැඳීමක් මේක දැක්කම මට මේ ගණ්ඩමයි පේන්නේ Samsung ෆෝන් එකේ ප්‍රශ්න නෑ ප්ලාස්ටික් වල දෝෂයක් නෑ එවැනි උපකරණ පිළිබඳව මගේ තියෙන තණ්හාව තෘෂ්ණාව ලෝභය මේ නිසාලු ඒක ප්‍රශ්නයක් උනේ ඒකේ ප්‍රශ්නයක් නෑ දැන් පොඩි බබාට කිරි දෙන අම්මා උඩුකය නිරුවතින් ඉන්නවා එයාට ප්‍රශ්නයක් නෑ හැබැයි ලොකු මිනිස්සෙක් දැක්කොත් එයාට ප්‍රශ්නයක් අර පොඩි බබා රාගය හඳුනාගත්තේ නෑ යාට ප්‍රශ්නයක් නෑ. මෙයා රාගය හඳුනන ඒ නිසා ප්‍රශ්නයක්. එහෙනම් අපේ කෙලෙස් නිසා මේ ඔක්කොම ප්‍රශ්න වෙලා අපට. නැත්නම් මේ එකක්වත් ප්‍රශ්න නෑ. රාතන් වංශයේ මේ ලෝකේ ප්‍රශ්නම නෑනේ. ප්‍රශ්නම නෑ. අර පුදුජන ස්වභාවය තුළ අපේ කෙලෙස් නිසා මේ හැම දෙයක්ම ප්‍රශ්න බවට පත් වෙලා. උන්වහන්සේට ඉස්සෙල්ලා සිද්ධ කරන්න. ඒක ඉස්සෙල්ලා පිළිගන්නන්න. අපි මේවා දකිනකොට අපට හිතෙනවා අනේ මේවා නඩත්තු කරන්න බෑ කරදරයි කියලා. ඇත්තටම ඇත්ත ප්‍රශ්නය මේවා නඩත්තු කරන එක නෙමෙයි. මගේ කියලා මම හිතන නිසාලු නඩත්තුවේ ප්‍රශ්නය ආවේ. දැන් ගමේ තියෙන ගෙවලත් මම එමෙ ඡන්ද දෙපායි. අනුන්ගේනේ. මේක මගේනේ. ඒ නිසාලු නඩත්තුවේ ප්‍රශ්නය. මගේ කියන අයිතිය අත්හරින්න පුළුවන් නම් මම පහළුවට යනකොට බලන් ඉන්නවලු. බෝපැල විත්තිය පැල නොල දිනනවා නේ නියම බෝකක් නේ ජයසිරි මහ බෝධි අංකුරයද දන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි රිපෙයාර් නෑ ඒකට ඒක සර්ව සම්පූර්ණ මගේ මම කියන මානසිකත්වයේ නිසාලු නඩත්වයේ විඩාව මට දැනෙන්නේ පොඩි දෙයක් හදන්න තිබිලා තියෙනවා ඒ පොඩි දේ හදන්න බැරි නිසාලු සංසාරේ මෙච්චර ආවේ මම. මගේ ආශ්‍රමයේ ගුරුවරයාත් එක්ක සමහරලාට මම පොඩි ගමනක් යන වඩිනවා පුංචි කාලේ අර ආශ්‍රම ත්‍රිවේදී ගැන ගන්න කාලේ. ගුරුවරයා හරි කැමති මාව එක්කගෙන. ගුරුවරයා ඉස්සරහට යනවා මම අඩි 6ක් විතර පිටිපස්සෙන් මගේ බෑග් එකයි ගුරුවරයාගේ මොනවද තිබුණත් ඒක අතේ තියනවා පිටිපස්සෙන් යනවා. අහුවත් ප්‍රශ්නයකට උත්තර දෙනවා නැත්නම් උත්තර දෙන්නෙම නැහැ. ගුරුවරයා මොනවද කිව්වොත් එමයි කියන එකට වඩා ලොකු උත්තර දෙන්න උත්සාහ කළේ නෑ මම පුංචි කාලේ. ගුරුවරයා අර මිනිහෙම ගෙනියනකොට පාරවල පොඩි ලීයක පොඩි රෙදි කෑල්ලක් ගහලා තියෙන සුදු කෑල්ල. ඒවා ගලවන මිනිහ ගෙනියලා පුච්චලා ඉවරයි. මිලදී ඒගොල්ලෝ ගන්න යනවා. ඒවා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මොනවාරි අපිට මා ගන්න පුළුවන් නේ කියලා තේරෙදී ඒකට කරනවා. මම ඒක අවුරුදු 3යි ඉතින් මම පොඩිනේ. මම එතන අර දස්වල තනකොළ සිදින මහල් මමත් කඩ කඩ යනවා. පොඩි එකා මල් බලනවා. තවත් ඉස්සරහට ගිහලා ආයෙ මම ආයෙ මම. එසනගෙන හැරිලා ගියා. මොකද පොඩි තාපසයා මල් එකතු කරන්නේ මම කිය ස්වාමීනි මේක අවශ්‍ය වෙනකොට පර වෙනවා ඒකට කඳයි කොහොමත් මම යන විසි කරනවා මේක අල්ලගත්තොත් මට අවශ්‍ය වෙනකන් තමයි අල්ලගන්න පුළුවන් ඊට පස්සේ කොහොමත් ඒක අත්හැරිනවා ඔබ වහන්සේ රෙදි ගන්න ඒක අවුරුදු 20ක් විතර ඒක අල්ලගෙන ඉන්නවා ඒක මැව්වට පස්සේ ඔබ වහන්සේ ධර්ම එකක් අල්ලන්නේ මම සරල එකක් අල්ලන්නේ කියලා සැරිලා කිව්වා ඉස්සරහින් යන්න ඕනේ මම නෙමෙයි ඔයා කියලා මට ඉතරයි යන්න කියලා ගුරුවරයා පිටිපස්සෙන් ආවා. ගුරුවරයාට තේරුණා මේ පොඩි එකාට තේරෙනවා මට වඩා කියලා. මේ නාම රූප මේ සංඥා සංස්කාර ධර්මයන් පොඩි කෙනෙක් වගේ දකින්න ඕනේ. පොඩි ළමයි දකින්නේ. ඒ ඒ නිර්මල ඇස තමයිලු සම්මා දිට්ඨිය. කෙලෙස් නැති ඇස. කිසිම කෙනෙක් එලා දකින්න නැති ඇස. කිසිම දෙයකට ගැටෙන්නේ නැති ඇස. අද මේ ඇස අපේ ලොකු වැඩි හිටිය ඇසක් මේක. ඒ නිසාලු මෙච්චර ප්‍රශ්න. ලෝකේ පුංචි කාලේ ඉඳලා මම දැක්කේම පරිපූර්ණත්වයක් විතරයි. ලෝකේ කිසිම තැනක අඩුවක් මම දැක්කේ නෑ. ලෝකේ අඩුවක් නෑ ලෝකේ ඒ විදිහට තියෙනවා. තැබෑරුමේ අරක්ක තියෙන එක වරදක් නෙමෙයි. ඉතින් මම පොලිමේ ගිහලා අරන් බොන එකනේ වරද. ඒක තියෙන එක වරදක් නෙවෙයි. මගේ සීයා අන්තිම කාලවල මරණාසන්න මොහොත වෙනකොට මගෙන් ඇහුවා පුතාට මේ ලෝකේ මොනවද අවශ්‍ය? මම හැදුවේ එයා නිසා. මොනවද පුතාට මේ ලෝකේ අවශ්‍ය? මං කිව්වා මේ ලෝකේ මට මොකවත් අවශ්‍ය නැහැ කියන එක අවශ්‍ය. ඒක විතරක් මට දෙන්න කියලා. සියවැයකු තේම එකක් කිල්ලුවේ. අංක මොනවා දුන්නත් ඒක ජීර්ණ වෙනවා, දි รา පත් වෙනවා. ඒක මම පරිස්සම් කරන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒක නඩත්තු කරන්න ඕනේ. මොකවත් අවශ්‍ය නැහැ කියන එක අවශ්‍යතාවයක් වශයෙන් තිබ්බා මේකේ නඩත්තුවක් නම් මං හරි සෑල්ලුයි. සීයා කියන පුතේ මේක තේරෙන්න මට අවුරුදු 100 ගාණක් කියා. මරණකොට 118යි. එයාට ඒ කාලේ මේක තේරුණා. මේක හොඳයි කියලා මං ගත්තාම මේක පිය දාන්න ඕනේ ඒකට දෙදි දාන්න ඕනේ ඒක තීර්ථ දාන්න ඕනේ මේ ලෝකේ මොනවා ගත්තා මොන නාම රූපය ගත්තත් මට කියලා ඒක මට ප්‍රශ්නයක් වෙනවමයි මේවා ෂෝරූම් වල තියෙන තාක්කල් ප්‍රශ්න එකක්වත් නැහැ ගෙනල්ලා තිබ්බා විතරයි ප්‍රශ්න පොලිතින් එක කවුරුරි පොඩි ළමයි කියලා ඉරුවක ගමන් 100 ගානට තරහනේ ඒ ෂෝරූම් එක හැමෝම වාඩි වෙනවා බල්ටි ගන්නවා බලනවා මොකක් ප්‍රශ්න නැහැ අනුන්ගේ නේ තම කම නිසාලු මිච්චර ප්‍රශ්න. මම නිසාලු මට ප්‍රශ්න. අනුන් නිසා නෙමෙයි මම නිසාලු මට ප්‍රශ්න. සීයත් එක්කම යනකොට පොඩි පෙට්ටි කඩවල් තියෙන ඒ මේ වගේ ලොකු සුපර් මාකට් එකම නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකම දුන්න තියෙන ඉඹල බල වැඩිසි කරන ඒවා. ඒගොල්ලෝ දන්නේ ඒකේ සල්ලි ගන්න පුළුවන් කියලා. කෙසෙල් එල්ලුණා සීනි කෙසෙල් 100 ඇව්වා පුතා කෙසෙල් ගෙඩියක් අරන් දෙන්නද ඉන්නවා නෑ මුදලාලි කියවා කෙසෙල් ගෙඩියක් කීයද ගෙඩිය 725යි කියලා නේද ගෙඩිය කඩලා මගේ අතට දුන්නා මම කිව්වා සීයේ යාට 10000ක් දෙන්න කියලා ඊපස්සේ ඇයි පුතා මම කන 10000ක් දෙන්න මම 10000 දෙනකොට පොඩ්ඩක් ඉන්න කියලා මම ලෙඩි ගාලා අරද කෑල්ල කෑල්ල කඩලා කාලා ලෙල්ල දුන්න මේකත් එක්ක 10000 දෙන්න කියලා කඩේ මිනිස්සු අහනවා මොකද්ද මාත්‍යා මේක මේක මොකද්ද? පොඩි එකා තමයි මේක දුන්නේ යගෙන් ආණ්ඩකෝ. එයාට මොනවද තේරිලා තියෙනවා. පුතා 725යි. මං ඇහුවා මොකද්ද 725? එසල් ගෙඩිය. එසල් ගෙඩිය ගත්තා. ලෙල්ලට ගානක් අපට අවශ්‍ය නෙලි කණ්ඩ බෑනේ. ඒ හින්දා ඒකේ 715 ලෙල්ලේ තියෙනවා. එසල් ගෙඩිය සද්දාය තියෙනවා. මාදියා බලන්නේ ලැබුවා වයස කීයද කියලා. තුනමාරේ කියලා. ලොකුන්ට කලින් මම මැරෙන්න මැරෙන්න ඕනේ කියලා මම පතනවා කියලා කිව්වා. මේකට ලොකු වුණොත් මේකම ඉන්නම් වෙන්නේ නැහැ. කෙසෙල් ගෙඩියට විකුණන්නේ. දන්නේම නැතු ලෙල්ල අපට විකුණනවා. කෙසෙල් ගෙඩිය වලට කියන්නේ කෙසෙල් ගෙඩිය කීයද කියන රුපියලයි කියනවා. හැබැයි ලෙල්ලට ගාණක් එයා කියන්නේ. හැබැයි ලෙල්ලත් එක්ක තමයි විකුණන්නේ. මේ ලෝකේ මේසයක් පුටුවක් සිවුරක් පාත්‍රයක් අපට සබන් කෑල්ලා සීනි ටිකක් තේකොළ ටිකක් පළතුරු ටිකක් දෙනකොට අපට ඒ නාම රූපේ විතරලු පේන්නේ. ඒ නාම රූපයත් එක්ක පටිගයක් ඒගොල්ලෝ දෙනවනේ. අර ලෙල්ල කෙසල් කිදී යන ලෙල්ල නිකන් අම්බෙලි පද ලෙල්ල ප්‍රශ්නයක් නේ. විසි කරන්න තැනක් නැහැ. ලෙල්ලට සල්ලි දීලා අරන් තින. කණ්ඩ බැරි එකට සල්ලි දීලා අපි. කණ්ඩ බැරි එකට සල්ලි දීලා. ඒ වගේ අපි නොදැනුවත් අපි මොනවා ගත්තත් ඒකත් එක්ක ප්‍රශ්නයක් එනවලු. ඒකෙන් අපර ප්‍රයෝජනක් නැන්ලු. අර ලෙල්ල වාගේ. ඒක කවදාද අපිට ප්‍රශ්නයකුත් වෙනවලු. ඒක පේන්නේ gediya කෑවට පස්සේ මහර වෙලෙද මේක දාන්න තැනකුත් නැහැ. ලෙල්ල gediya කනකන් ඒක පේන්නේත් නැල්ලු. gediyat එක්ක තියෙනකන් ඒක පේන්නේත් නැල්ලු. ඒක වෙන් වෙන්න ඕනෙලු. අර බාණ්ඩේ වටිනාකම අපට කවදාරි කලකිරිච්ච දවසලු ඒක අස් කරගන්න විදින දුක අපට තියෙන. දාටුලේ පටිගිය දැනෙන්නේ. මගේ ලෝභකම දැකෙන්නේ. බාණ්ඩේ මං සතුව තියෙනකොට දැනෙන්නල්ලු. හොරකම් කළාට පස්සෙලු පොලිසිය අර පැමිණිල්ල දෙනකොට මම වෙවුලනේ. ඒ කරුණ කියා ගන්න බැරුව මම පැටලෙන්නේ. එතකොට මම දන්නේ මෙච්චර බැඳිලාද මේ ලී කැල්ලට යකඩ කැල්ලට ප්ලාස්ටික් කැල්ලට. ඒක කියා ගන්න බැරිලු. එච්චර එච්චර බැඳිලා. එතකොට පූජා කරපු ෆෝන් එක හරි මොන හරි යකඩ කැල්ලක් ඒ පූජා කරනකොට යා ෆෝන් එක විතරක් නෙමෙයි මහා විශාල द्वේෂයක් වෛරයකුත් ඒකේ තියෙනවා. අර ලෙල්ල පෙනුන්නේ නැහනේ. කෙසෙල් ගෙඩිය ගන්න මනුස්සයාට ලෙල්ල කන්න බෑනේ. ඒක ලෙල්ලටයි අඩු කරේ නැත්තේ. ඒ මාන්නේ නැහැ. එයා කණ්ඩ බැරි ලෙල්ලට සල්ලි දීලා ගන්නවලු. කෙසෙල් ගෙඩිය කාලවල කල්පනානේ මාර වෙලි මම මාර මෝඩෙක් නේ. මේකට ගෙවලනේ අරන් තියෙන්නේ. කිලෝ 25 කෙසෙල් අරගෙන ලෙල් ටිකක් දාන කිලෝ 15ක් තියෙනවලු ලෙලි. එතකොට රුපියල් 200 ගන්න එයා ගෙවලා තින්නේ ලෙලි වලට. ලෙලි වලට ගෙවලා තින්නේ රුපියල් 2600. එයා දන්නේ නැහැ ඒක. මේ වගේ අපේ සම්මාදිට්ඨිය දුර්වලකම් නිසා ගොඩක් දේවල් විනිවිද පේන්නේ. අර මෑනියර් කෙනෙක් අර කොළඹ මං ඉන්නකොට දිගහැම්බලොත් කටුළු සාමිනාස මේක පිළිගන්න සේක්වා. මම ක පිළිගන්න පුළුවන් ඉසලා කියන්නේ මොනවද ඇතුලේ තියෙන්නේ? සාමිනාස 50000 තියෙනවා. මම ක මොකටද? සාමිනාස වාසි මොනවද වැඩකට ගන්න? මම ක මෑණියනි දැන් මම කැලාවේ ගහකට බොහොම නිවාඩු ඉන්නවනේ. දැන් මේක අරන් ගියාම මට ගහ වැඩි කඩදාසිලි මයින් මදින්න දෙතිනවා. ගහට පොටි හදින්න දෙතිනවා. ඊට පස්සේ ගහට කුස්තුරම කන්න දෙතිනවා. ඊට පස්සේ ගහට වෙදගාඩ් ගහන්න දෙතිනවා. බ්‍රිලියන්ට් වයිට් ගහන්න දෙතිනවා. ගහට ලයිට් දාන්න දැන් ප්ලග් ගමුනන්න හිතෙනවා. දැන් මට නැති ප්‍රශ්නයන්නේ. දැන් මේ 50000 ඇම්බලොප් එක ඇතුළේ කෑ ගන්නවා අරක කරන්න මේක කරන්න මේක ගන්න කියලා ඉන්න දෙන්නෙම නැහැ. පාර යනකොට කරක ගන්න. ඇයි තියෙනවනේ ගන්න හිතෙනවා. සතපක්වත් නේ පැත්තවත් බලන්නේ නැහැ. ගුටි කන්න එපා බලන්නේ ඉතින් මෑණියෝ 50000 නෙමෙයි ප්‍රශ්න 50000. ඉන්න මෑණියෝ මේක කඩලා ගෙදරට තීන්ත ගාලා අකමැති පාට තියෙන ලේලිට අකමැති පාට ගාලා අකමැති බඩු ගෙනල්ලා පැටලිලා ගහගෙන මාළු මඩම් ගන්න ගිහලා ඒ ඔක්කොම ප්‍රශ්න ඕගොල්ලෝ විඳින්න. ඇයි ප්‍රශ්න ටික ඇම්බ්ලප් එකේ දාලා ලස්සනට කොතලා අපට දෙන්නේ. දිගේ අරපු වෙලෙන මේ ප්‍රශ්නට උත්තර අපි හොයන්න එපා. අද ලෝකේ හැමෝටම ප්‍රශ්න මේ දෙන්නේ මිනිස්සු. ප්‍රශ්න. අපි දන්නේ අපට තේරෙන්නේ අපි ප්‍රශ්න සල්ලි දීලා ගන්නවා. ප්‍රශ්නේ සාදු කියලා ආශිර්වාද කරලා සපත්තු පිළිගන්නවා. ප්‍රශ්නයක් එදිලා යන්නේ. අම්මා භාණ්ඩයක් තුලම මට නිවෙන්න බැරි නම් ඒක ප්‍රශ්නයක් තමයි. මම දක්ෂ වෙන්න ඕනේ මට නිවෙන දේ විතරක් පිළිගන්න. මොකද්ද? සානාංශ මේක පිළිකාවකන්ද බේත්නේ පිළිකා නැහැනේ මට. නැති පිළිකාවට බේත් ගන්නේ. සානාංශ පස්පම් මට එම්බ්‍රිසාව නැන්නේ ආපු වෙලාවට කියන්න. මං එහෙමම කියන්නේ. ඉතින් අවශ්‍ය නැති දේ මොකටද? අනාගතයේ පැමිණෙතයි අපේක්ෂාවෙන් මොකටද අපි බේත් වට්ටෝර එකතු කරන්නේ? අද ලෝකේ ගොඩාක් දේවල් මට අවශ්‍ය නැති ඒවලු මම එකතු කරලා තියෙන්නේ. ඒ නිසාලු මෙච්චර මං සංකීර්ණ. නිවෙන්න බැරි මං සතුව තියෙන්නේ ඔක්කොම මගේ නිවනට නෙමෙයිලු. මගේ කැළඹීමට හේතු වෙච්ච ඒවා. ඒ නිසා මං උදේ ඉඳන් රාය වෙනකන් කැළඹෙන එක තමයි කරන්නේ. ඇයි අර කේදුවේ නැත්තේ? ඇයි මේක තිබ්බේ නැත්තේ? ඇයික පියදම්මේ නැත්තේ? මේක කෝ අර පතන තිබ්බේ නැත්තේ? ඉතින් ඕම් ප්‍රශ්න. හැබැයි එනකොට ප්‍රශ්න එකක්වත් තිබුණා. ඇයි එනකොට මොකක්ද ගෙනාවේ නැන්නේ? දැන් ගොඩාක් දේවල් තියෙනවා. දැන් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. දෛනික ජීවිතේ සම්මා කම්මන්තේ සම්මා වායාමේ සම්මා සතිය මේක තමයි වඩන්න තියෙන්නේ. ඒක කායෝගිකයි. එනම් ඔබ වහන්සේ සියසින් දැක ගැනීමට මට ලැබුණේ මේ මාතෘ අවස්ථාව ගැන මම සතුටු වෙනවා. වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්මේ දකින්න තරම් මට පින් තිබුණා. ගුරුවරයා ළඟ පැය 24 ඉඳලා අතින් අල්ලන්න පුළුවන් දුර මම වැඩ සිටිනේ. මගේ ඇසුරේ ඉඳලා මේගොල්ල වඩන එක පුදුමයක් නෙමෙයි. ආවුතුමක් මාව දකින්න නැතුව වහන්සේ මාර්ගය ගියා කියන්නේ මේ හැමෝටම වඩා වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මට හිතෙනවා. ඒකයි අග්‍ර කොටස ගන්න තරම් වහන්සේ සුදුසුකම් ලැබුවා කියලා මගේ අදවතට දැනුණා. ඒකයි මම කිව්වේ ඒ අග්‍ර කොටස උන්වහන්සේට දෙන්න උන්වහන්සේට සුදුසුකම් තිබුණා. ළඟ ඉඳලා අවවාද අනුශාසන අරගෙන වඩන කෙනාට වඩා කවදාකවත් දැකලා නැතිව ඒකින මාර්ගයේ වඩනවා නම් මේ දුර්වලකම් අඩුපාඩු ගුරුවරයා නැතිව ගුරු භක්තියෙන් එක නිවැරදි කරනවා නම් ගුරුවරයා වන මම ඔබ වහන්සේට වැඳිය යුතුයි. ගුණ ධර්ම වලින් ඔබ වහන්සේ ගුරුවරයාට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක මගේ අදවතට දැනෙනවා. සංසාරේ මට බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් හම්බෙච්ච දවසක් අද දවසේ. ආරම්භයේ මේ අවුරුද්දේ ආරම්භයේ මට බොහොම සුබයි කියලා මට හිතෙනවා. වහන්සේ අපට වඩින්න අවසර දෙන්න. සතුටින් වැඩ සිටින්න. මේ ශාසනය හැම මොහොතක්ම අපට සතුටුදායකයි. හරි විවේකයි. යම නාම රූපයක් තුළින්ම බුදුහම්දුර දකින්න. මේ පරිසරයේ ජේතවනාරාමයේ බවට පත් කරගන්න. ජේතවනාරාමයේ හැමදේම අතිශයකින් තොරව තිබුණා. මේ ස්ථානේ හැමදේම පටිගයකින් තොරව තියාගන්න. හැමතැනම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරන්න. මේ ධර්මතාවයේ තමයි බුදුහාමුදුරුවෝ. මේ නාම රූප වලින් අපිට මේ නිවීමේ ධර්මය දකින්න පුළුවන් නම් අපි බුදුහාමුදුරුවෝ දකින්නවා. බුදුහාමුදුරුවෝ එක්ක වාසය කරන්න. උන්වහන්සේත් එක්ක තමන්ගේ මානකම කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මම අවුරුදු ගානක් ජීවත් වුණේ බුදුහාමුදුරුත් එක්කමයි. මම දෙයට නැගිටලාද මොකද්ද මේ නාම රූප මට කතා කරන්න කියලා බැලුවා. මහා අමුතු අමුතු දේවල් ඒ නාම රූප වලින් මට කතා කරනවා. ඒ හැම පණිවිඩයකින්ම මම නිවුණා. යමෙක් මේ ධර්මයේ දකීදව මාව දකින්නවා කියන පණිවිඩය තුලින් ඒ ගස් ගල් වලින් මම ස්පර්ශ කරපු හැම ධර්මයකින්ම මම බුදුහාමුදුරුව දැක්කා. ඒ නිසා අවුරුදු ගානකට මට එළියට එන්න හිතුන්නේ බුදුහාමුදුරුවා දාලා යන්න මට බෑ. මේ භාග්‍යතුන් වහන්සේ මට දාලා යන්න බෑ. ඒ නිසා ඒ ස්පර්ශ වෙන නාම රූපත් එක්ක ඒ නිවීමේ සුවයත් එක්ක මම රසිතේ නිති අවුරුදු ගාන බුදුහාමුදුරුවත් එක්ක. මේ සරි මේ පරිසරයේ බුදුහාමුදුරුව වැඩ සිටින වහන්සේ තාම මතු කළේ නෑ. බුදුහාමුදුරුව වහන්සේ දකින්න උත්සාහ කරන්නේ මේකත් අති සුන්දර ජේතවනාරාමයක් තමයි. හැම තැනම බුදුහාමුදුර වැඩ සිටිනවා. මේ ධර්මතාවයේ නිවීම පණිවිඩය ස්පර්ශ කරපු නැති නිසා බුදුහාමුදුර සැඟවිලා. වහන්සේගේ වටිනා කාලය මම ඉඩංගු කළා කියලා. සන්තෝසයි. කිසිම මොහොතක මන් සරණ යන්න එපා. ඒ ධර්ම පුරුදු පුහුණු කරලා කෙලෙස් නිරෝධ කරලා බුදුන් සරණ යන්න. යම් කිසි කෙනෙක් බුදුහාමුදුරන්ට වඩා කෙනෙකුට වටිනාකම දෙනවා නම් එයාගේ මානකම ප්‍රතික්ෂේප වෙනවා. හේතුව මේ සම්බුද්ධ ශාසනය මෙයා ප්‍රතික්ෂේප කරනවා. එසේ නොවිය යුතුයි. භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ කිසිම කෙනෙක් සමාන නැහැ. ඒ ගෞරවය ලබන්න කෙනෙකුත් නැහැ. ඔබ වහන්සේත් මමත් සාමාන්‍ය ශ්‍රමණයෝ. අපි හැමෝම මේ කරා කියලා බුදුන් සරණ යන්න ඕනේ. වඳින්න ඕනේ නම් අපි වඳින්න ඕනේ බුදුන්. යන්න ඕනේ නම් සරණ අපි යන්න ඕනේ බුදුන්. ලෞතර තථාගතයන් වහන්සේට එයා මේ ලෝකෙ මොකවත්ම නැහැ. ඒ නිසා නිතරම කිසිම කෙනෙක් සරණ යන්න එපා. මා සරණවත් යන්න එපා. ශාස්ත්‍ර වහන්සේ තථාගතයන් වහන්සේ සරණ යන්න. ඒක තමයි මගේ එක නිල්වීම. දයනම් අපි වටින්න. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් Ambro Anwansu, Unwansu ke උන්වහන්සේ අපිත් එක්ක පිරිනිවන් පාන්න යන උත්මේ ඕනම වෙලාවක උන්වහන්සේට කතා කරන්නේ උන්වහන්සේ ගත්තොත් ඒකට අවශ්‍ය පරිසරය ගන්න. උන්වහන්සේගේ මාර්ගයට ඉවීමට මොනවද අපෙන් කරන්න පුළුවන් ඒ අනුකාරයක්ම කරන්න. අද ඉඳලා උන්වහන්සේ ඒ ආර්ය වරුන්ගෙන් කෙනෙක් ඇටියට දකින්න. දෙලොස්